දෙකේදී මේ මේ පාඩම පිටක් දකින්න. අ කර්මක කරන්නේ උදයක් කරන්න කියන දෙකේදී. අපේ පිටල අධිගංගියක් ලැබලා සංජාතික අවස්ථාවට ගිහිල්ලා උත්පත්ති අවස්ථාවට යන අවස්ථාව දකින්න. මෙන්න මේ වගේ පිට උත්පාදන දෙනික ඉදිරියට යනවා දකින්න. ඒක අධිගංගිය ලැබලා මේක එක. පිට උදාහරණයක්. උත්පාදන ගින්නානේ දින පිටේ නඩුවේ ඒක තිබුණා වූ ආපු ගති ලක්ෂණින් සංජාතිකක් තියෙනවා. ඇයි ගතකට නින්න? අගුරක් උත්පත් ලැබෙනවා. උපදත්තාව නිරෝධ මල හිතෙන්නේ ඉන්න ආසලක් මනකට පස්සේ ගන්ධබ්බ අවස්ථාවේ ඉන්න ගන්ධබ්බ අවස්ථාවේ නයි බලකට යනවා. මනුස්සය මනුස්සය කියනකොට මේ ඒ බුද්ධිලාගේ මේ මනසේක උගන්න කර්ම ශක්තිය අදි නැතිව තව තීරණා. දැන් කර්මස්සේ ඉලක්ක නැහැ. ඉලක්ක ඉලක්ක නැහැ. උපත්යේට වර්ණයක් ආවි. එහෙනම් ඔබට ඒක කියන කන්නක් කරන්න, ඉඩයක් කරන්න, ආයිත් වන්න උපත්යේ කරන්න. මෙන්න මේ ඒකේදී ඒ විදිහට සාරික කාලේ උන්නන්ට කර්ම කාලේ ඒ වෙනවා. ඒ බැරි ඉස්නාම. ඒක උදුදුල නතරේ පුතේ වෙනවා. මෙතන ගන්නකොට අන්තරාභාවය. අන්තරාභාවය කියන වචනේ තියෙන්නේ ඒ මංගාතික අවස්ථාවේ. දැන් අන්තරාභාගික මතින් ගත්තම කප්පාරම ගලබින්නේ මහායාගනේ මහායානාගේ වලින් ගන්නවා. අන්තරාභාගික කතාව. මේ සංජාතික අවස්ථාව කියනවා නම් අපි බුද්ධහමනු පූර්වාදි බුද්ධහමනු ඒකම තමයි කියන්නේ. සංජාතික සංජාතික අවස්ථාවට පත් වුණාට පස්සේ ඒකම තමයි කියනවා. කර්මයේ කිසිම කායිකව තියෙනවා. ඒකේ හරින්නේ. මේ ධර්මන්නේ නිමයි නැහැ කියලා. මේ ධර්ම මුදලාන ඉරම වෙන්නේ අපි මේක පත්තරේ හරි පාරකට ගියොත් නේ. මට දෙවන් දෙන්නේ මේ හපුවා පුනක් උපාදානය කරන විදියක් තියෙනවා. යත් මේකා සත්‍යයේ රකටාගෙන විදියක්. මේක තණ්හා උපාදානය කරන විදියක් තියෙනවා. දැන් අන්තරාමය කියන්නේ හිමින් නැටකන්නේ. යත් අද්දරක් ලැබෙනකද මේ මස්ලේ තවත් ලබා ගන්න අපිට ඕන හැටියට නිර්මාණය වෙන්නේ නැහැ. දැන් දැනන අත්පාරා. ඒ වගේ උපත් දෙන්නේ ලැබෙනවා. නෑ උපත් දෙන්නේ පාල කරගන්නා මස්ලේ ඩාගට. කර්මයක බලෙන් විතරක් පරිවර්තනය කරලා බාර කරන්න බෑ ඕක වාගේ උපත්තියක් වාගේ. ඒක ලැබෙන්නේ මේ බාහිර පරිසරයෙන් හරක් නෙවෙයි. ඒක අපි ධර්ම ශක්තියට පුළුවන්කමක් නෑ. දයින් ගිහින්නේ නෑ. ඒකවල වෙනම හරක් කරන්න බෑ. ඒක තමයි අතරක් තියෙන්නේ. මේ අතර අවස්ථාවකපත් වෙන්නේ ඒකයි. ඊයන් අතර අවස්ථාවකපත් වෙන්නේ මේ කීක තියෙනවා. මෙලෝදී මක්ලීතාවකින් ජීවත් වෙන කෙනෙක්. මම මොකටද මක්ලීතාවෙන් පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආස්වාදය බලාගෙන. දැනීමෙන් ආස්වාදය බලන්න. හරක්යි. ඒ යම්කිසි බුද්ධිමත් මේකට විද්‍යා කරනවා නම් එබැරි යන්නේ නැහැ. ඒක විදිහට බුද්ධියෙන් තමයි වර්ධ කරනවා නම් විද්‍යා කරනවා නම්. ඒක ඒක විදිහෙන් නැන්න. ඒක කපා හරිනවා නම්. අකාල මරවලා නැන්න. ඒ බුද්ධියක බුද්ධියන එබැරි තාම පරිණාමය දෙකින් දින අවස්ථාව ගන්නවා. අවස්ථාව කර්ම වේගය. අන්න මෙන්න මේ ගොඩේ ඉතකනට මට මම උත්සාහ කරන විදිහට අන්තර බලද ඉඳලා. මම අරගෙන සංජාතික අවස්ථාවේ ඉඳලා. ගණ්ඩාපති නාස්තිය නිදේ. ඒතර මොකද වෙන්නේ? එයාට නැවත මව්කුසිය කියලා ඉන්නේ මත්ලේට දරාගෙන නීරේක පරිවර්තනට අවස්ථාවක්. එයා ඉතල අතහනින් දෙවිදෙන ඉන්න හරියට මට වෙන්නේ. අර දෙවිදෙන විදියක් නෑ. ඒකට යන්න විදියක් නෑ. මම කතා කරලා දෙන්නේ නෑ. මට විරෝධය ඕනේ. ඒකට මට විරෝධය යන්න විදියක් නෑ කියලා දෙවිදෙන නෑ. අර ඒක මට වෙන්නේ. ඒක දෙවිදෙන. දැන් සමහරවල් ගෙවල් දොරවල් ඉන්න මිනිස්සු නැරිලා. ඒ විතරම සම්බන්ධක අවස්ථාවක් නෙවෙයි මම අර්ජුන් ගද්දත් අවස්ථාවේ ඉන්නවා බුදුරෝගුල පුතුගේ දේශනා කරන හොඳට බැරිය දෙලක් තියෙනවා ඒ රයිත්තා අර්ජුනට අමුදුන්නේද දරණහියද ඔය ඉන්නවා ආරද අපිට බතුල අහුලා ඒ අනේ ඒ ඉන්නේ කීයක් වෙනවා කියලා ඒ ඒක දින වදිනින් පෙන්වන්නේ බලාපොරොත්තු වෙන ධනපාක් වෙනවා අනිත් අතපාරයි ඉඳ ගන්නවා අරසියක් අරසියක් නිසා මේ දෙන්නේ අනිත් අතේ වෙනවා ප්‍රේත භවයේ කියලා භවයක් තියෙනවා. ප්‍රේත බන්ත එකක් තමයි මේ ප්‍රේත කියනවා දක්ව අනුද අතපානින්ද ප්‍රේත කියනවා. ඒ බඳු විදිහේ ජීවත් වෙන්නේ භවයේ තියෙන ප්‍රේත භවයේ කියලා. ඒ ප්‍රේත භවයේ පන් විතරට මුදක්කාරතාව කියන බෙහෙත් හිමිනි කිව්ලක් තියෙන්නේ. ඉපාසුද වරු කරලා මිල ගන්න බැරි ඉන්නේ. මහ වගක් තියෙන්නේ. තරසා බලසෙන් දැන් නගින ගන්න බැරි යන්න දෙන්න බැරි. මේ කාර්යය බඳවන්නා වූ සාධිත ස්වභාවයෙන් එනම් මේ දෙකේ දෙයක් තියෙනවා. විදපා විදපා ඒ හේත කියන කොටාසියට දැන් මේක කියලා දිනකොට මේක කියන්නේ අන්ති ආකාරයෙන් මේ සතර මහා දීපයෙන් හටගත්ත සියල්ලම දීප ඒ දීප කියන කරක පුතිනාලෝ දීප කියන කරක ඉරයි දීප වරන්නේ නැහැ දීප ගන්න තරකටේ නැතිලා දීප ගන්න ඒක දීප මේ දීප කියන ලකුණු දීපාවා සම්බන්ධ විදිහට ආදින්න ඉතින් ඒක තමයි දීප කියලා කියනවා ඒකම මේ දීප ලෝකෙ ඉන්නේ රෝදේ නෙමෙයි ඒ දෙක වෙනවා. දෙක පිටාකාරට කොටානවා. ඒ රූපය එහෙමද? මේ රූප කියන වචනේ නානාත්මක නමයක් තියෙනවා. ඒක රූප කියන වචනේ. අතරාකාරක් දාසුර කියන්නේ තිබෙනවා. අර ගුරු දිව්‍ය අතර කියන කෙනෙක් අපිට තියෙනවා. අපිට බලන්න කප්පේ තියෙන දෙවියන් වඩා පොඩ්ඩක් පහරයි. යම් කාලෙක සාතු සාවදින්දී අනිවාර්යයෙන්ම දිව්‍ය ලක්ෂණ පුතම දිව්‍ය ලක්ෂණ ලක්ෂණ. ඒ අතෝ. අපිට නිදාගිය මේක ලොකුයක් තියෙනවා. ඒ අතට තාපය. තවර බලන්න. දින වතුර වෙනයි මේ වතුර වෙනයි ඒක මේ ජීවිතේ වෙනයි ඒක අපාය වෙනයි ඒක අමතාත බලකට දෙවිදේ කරන හදනවා කියන එක සමහරව මේ නැහැ අතාරින්න මොකද අමතාත අපාත වෙනවා අද දුරුකරනවා නේද දැනගන්න ඒක කරගෙන ජීවත් කරන්නේ මොකද කොහොමද ඒ හේතු කිව්වේ අදහස් දෙන්න පුළුවන් ඒක කියන්නේ අරගත්ත පද්මී කියලා කොටසක් කියන්නේ. ඉල්ලපා ගන්න බැරි පුළුවන් දෙයක් නෙවෙයි ඒක කියන්නේ. අනින්දින දෙයින් තමයි ආහාරෙට ජීවත් වෙනවා. අරගත්ත පද්මී කියන්නේ. ප්‍රබලතර ආකාරයක් නෑ නෑ. යම් කිසි බුද්ධියකින් දෙනදී කාලා ජීවත් වෙන්න හේතුව යන්ත්‍රා පරිසරයක් ආවද කියන්නේ. ඒකෙත් පරදත්ත පද්මී විදිහට තියෙනවා. ඒ පින් ලබා ගන්න පුළුවන් කට්ටිය දෙන්නේ ඒක නෙමෙයි. බරපතල පදිනුන්ට අන්තර පින් ලබා ගන්න බැරි කෙනෙක් නියම කියන්නේ. අරකට පදිනුන්ට ඇවිදින ආහාරය ලබා ගන්න පුළුවන්. අපි කියන ආහාරය තරකට දුර දෙන්න කොටක් ඉන්නේ. ඉවර කරගත්ත පදිනුන්. සනිවාර ආහාර කන්න පුළුවන් කොටක් ඉන්නවා. පරමන්තරය. ඒගොල්ලෝ මේ දේ පරමන්තරය ගන්න කට්ටියක් කියනවා. ඔව් කියාකුණා එහෙනම්. ඒක නේද? අපි දැනවත් ඒක කියලා තියෙනවා. ඔව් වාදිනේ කරනවා නේද? ඒක නේ. ඒක තමයි බාහිරාන බුද්ධහන් යකලාන්නේ නේද? ඒක තමයි බලමානතේ නේද? ඒගොල්ලන්ගේ ලෝකෙට බලපෑම් දීපත් අපේ ඔබලා ගන්නවා. සමාජයෙන් මොනවද කරන්නේ? මොනවද කරන්නේ? මොනවද කරන්නේ? මොනවද කරන්නේ? දෙන්නලා බලපෑම් කියලා කරන්නේ. ඒක නිසා මම මේක කරන්නේ. ආයෙත් දෙන්න දෙකට බතියන. දෙන්නට මතලා දීනේ දීගත්තේ. ඇයිද ඒගොල්ලෝ කන්නේ කාරණා දෙකකින් බතරලා කියලා දෙනවා. राज्य दादना कनाडा अपना दादना ने इनाज लगा के भैया तुम इतना राज्य कहीं रखी हो इनाज लगा पाला गया और घूम गई है तब हबीब बात ने लगा आई दिन इनाज ये करना उसने बोल दिया ඉතින් කොහොමද කියලා තමයි මේ විතර ගන්නවා මේ මොකද ඉන්නේ කල්ලි කියලා ඒක ගහගන්න උනන්දු ආවා. ඒක දෙන්නේ මලකට දෙන්නේ කියලා නේද? අර මොනවාද බදින් ගානවා. මේ ඉන්නේ මනෝරේ නෙල්ලකට කතා කරන්නේ මොකද මේ විදිහට ගානවා මම කියන්න විතරේ මම විතරේ කියන්න මම හිතනවා. ඒ ගමන් ඒක තමයි අහන්න තායාද කියන්නේ. ඒක නැද්ද කියලා කියනවා. ඒ වගේ කියනවා. කරගත්ත පදේ කියන්නේ අනුන් දෙන දෙයින් උපදීවට ගත කරනවා. අතුලට ජීවිතය ගත කරනවා. ඒවල කරාදරයෙන් මුලින් දැකලා ඒක කොතනින්ද කියලා කියනවා. ඉතින් අනුන් දෙන දේ කාලාදීට ජීවත් වෙන්න පුළුවන් එක්තරා කොටසක් නෑ විදිහට. ඉන්නන්න පුළුවන්. දැන් ඒක නෙවෙයි පින්දකාරා කොතන කියලා නෑ. ඒ දානසෝනි කියන විතරේ හොර විද්‍යාවක් තියෙනවා. නෑ නරිකායිනි දෙන්නාව මල බතව. මම මේක බලන්නේ. හරිද ගන්න. ඒ නරිකයා ගන්නවා. ඒ විද්‍යානාතුන් නම දානසෝනි ගාමන. අත්තානි අත්තානි නේද? ඉතානි නේද? ඉතානි නේද? අත්තානි නේද කියලා. ඒයි විනාඩි දෙකක් කරනවා. යමෙක් නරලා පෙරේදී කියලා ඔබන්න තේට අද්දැයි උපන්නේ. ඒ පොරේ ආහාරයෙන් ජීවත් වෙන ඒ ආහාරය දෙන්න. දැන් හතර බැලිය දෙන ආහාරය ගැන මේ කතාවක් නේද? කිලෝගෙන කතාවක් නෙවෙයි කියන්නේ. දෙන්නේ විදින ආහාරයෙන් ජීවත් වෙන ඒ දුක් ආහාරය දෙන්න. ඒ දිනකම් දෙන්නේ නැති කතාව පුතේ කතාවක් නෑ. නෑ ආහාරය දෙන්නේ නැති. ධර්ම බ්‍රහ්මාහාරයෙන් ජීවත් වෙන ඒ ආහාරය දෙන්නේ නැත්නම්. අපාගත බුද්ධිය අපාගත ආහාරයෙන් ජීවත් වෙන ඕක දෙන්නේ. ඒක අස්ථානයි. අරකට පදින්නේ නෙවෙයි ඒක දෙයට කොටසක් ඉන්නවා. මෙන්න මේ කොටන්නේ ඒ කියන්නේ ගන්නවා. ඒක ඉස්සන්නේ. ඒ ආහාර ගන්න එක තමයි ඉන්නේ. ඒක හරියටම කරන්නේ ඉන්නේ. ඒක නේද? ආහාර ගන්න බීමත් ආගෙන මොකද? ඒතාව ගන්න ඉන්නේ හම්බුනේ යන වෙන කියන්නේ මොකද? දෙවියන් ගන්නවා. දැන් දෙවියන් දෙන්නේ නේද? දිගන්නේ නැදිලා. ඉතිලා දැන් නම් ඒ කතාව කිව්වේ. දෙවියෝ දිව්‍ය ආහාරයෙන් ජීවත් වෙනවා. ඔකද ඉන්නේ නැහැ කිව්වා. එහෙනම් ඒ කිව්ව විනාඩියක් නම් දෙවියන් දින්දිනේ කියලා තියෙනවා. නිකන් අපි දිහාගෙන ගන්න හොඳක් බලන්න. මෙයා දිහාට දැක ඉන්නේ. දැන් දැන් පස්සේ පටලවලා කපුවා කියන එක. මේ කපුවන්නේ කියන්නේ. ඒක ඉන්දියාවේ තියෙන කෝටරක් කරලා ඉතින්. ඒක පාරදහන් නේනද ගොඩක් ගිහිල්ලා තමයි කියන්නේ. ධර්මයේ හරියට කරන්න බෙදෙන්නේ. නේද? බලපෑම මම බලපෑම නෑ පිළිගන්න අපේ බුද්ධාගමේ වැඩක් නෙමෙයි. ඒක ඉන්දියාවේ වැඩ පාටි අපි ගත්ත తీරන්න. ඒ කියන්නේ උගරණ ගිහිල්ලා ඉතින් ධර්මයේ කරුණෙන් නම් ගිහිල්ලා ධර්මයේ නැති දෙයක්. දැන් ඒක හිතේ නේ මතක්. විශාල විදිහට ලැබෙන විදිහදී ලැබෙන කියනවා. දැන් ඒක නේ පින ගැන කියනවා. මේ පින ගැන කියන අපිට සිද්ධ වෙන තරලප්පක් දී වේදයන් ඉන්න පින්දෙන්න වෙනවා. දෙවියන් පින්දෙන්න නපුර නතර කරන්න වෙනවා. මොකද දෙවියන් පින්දෙන්න යන්න බෑ කියලා නක් දෙන්න කරන්නේ. ඊටාලේ ගියාම අපේ මේ පරිවර්තනය ඒක තමයි ඊළඟට පරිවර්තනය කරන්නේ. ආවහා මාර්ගෙ මෙතන දෙවිදහාඳුරු කිව්වා. ඒකේ පින් කියලා. එහෙනම් දෙවියන්ට ගන්න බැහැ නේද? ගන්න පුළුවන් කර්මජ දුක ජීවිතයේ තියෙන ඉන්නේ ගන්න පුළුවන්. එහෙනම් මොකද දිවිලෙන් දින්නේ නේද? ඒක නතර කරමු. ආන්නේ දෙන්නේ. අප්‍රමාණ දේව සංඛ්‍යාවක් ඉල්ලවා ගන්න ඉන්න දෙවියන්ට. ඒකට වෙන්නේ. දැන් සාපේ වන්දි කියන්නේ නේද? ධර්මය අධර්මය කියලා විස්තර කරමු. එකක් නේද? ඊයේ කොයියා බයිදි. ඉතින් කොයියා බයිදි කරන්නේ. යාම වන්දි කියන්නේ සිද්ධ කරපු අපරාධය. ඒක විනාශ කරගන්න. තව උන්නේ උපත කරේ නම් කියලා ගන්න ඕනේ. ඒ විදිහට ආහාරය සම්බන්ධ විදියක් නැති වෙනවා. ලෝකයාගේ ආහාරය ඉදිරි කරලා. දැන් අපි අපි ධර්ම කතාවේ හොඳට පැහැදිලිව තියෙනවා. ඒක එක්ක ඒ කොටස මේ දෙල පිටේ ගාව අරගන්නවා. ඒක දියක් වෙනවා. යක්කවලදී ඉන්නවා. දැන් මේ අර දේවතාවෝ කරගත් ඉන්නවා. මල්පියලේ ආගත දේවතාවෝ. මුල් දේවතාවෝ ආගත දේවතාවෝ. ඒක මොකේද ආහාරයෙන් ජීවත් වෙනවා. නැල් වලට අරකට, ගෙඩි වලට අරකට, බලු වලට අරකට ජීවිතාව ඉන්නවා. ඒක ඒ ආහාරයෙන් ජීවත් වෙනවා. දැන් මේක දේශනා කරලා තියෙනවා. ඒක රොතර නැහැ කියලා තියෙනවා. ඉතලා අපරාධයක්. මම බුදුරණන් ආදී ඉතර අහනවා. ඉඳයි ස්වාමීන් මේ පුජේවා. මේ බරපතල පදින්නේ කියන පොරේ උපදින්නේ නැති වෙන දෙයක් දෙන්න ලැබියොත් දෙන්නේ. අපි දෙන්නේ බබ අහදරියේ. මෙහෙම කියලා. ඒ ඒක අපි දෙන්නේ අහක යනවා අපිට යනවා ඒක අපිට යන්නේ ඒක තමයි පරම්පරාවේ ලේවුමක් ආර පරම්පරාවේ අප්‍රමාණ දෙත්තාවියක් ඉන්නවා පරම්පරාවට සම්බන්ධව මේ පරම්පරාවේ පරිලක්ෂපදී කියනවා කියන්නේ නෑ කියලා දෙන කාටවත් නෑ හැම කෙනෙක්ගේ පරම්පරාව වෙන කෙනෙක් ඉන්නවා ඕක තරන්නේ ඒක නෙමෙයි නෑ ඒක සම්බන්ධ වෙනවා ඒක නෙමෙයි දුක් වෙනවා අයිති අපි කරන්නේ මේක අයිතිවාසිකම. දැන් තාත්තට තාත්තට කියලා කන්න දෙන්න අඳියයි කියලා දුන්නා. තාත්තා ගෙදර නම් හිටිකන් නැහැ. ඒකම කරේ දාපේවා. තාත්තගේ හිතාරු උනායි. ඒවයි. ඒක බොතල් කියලා කියන්නේ හදාපු ගන්නේ. ඒක වරදක් නෑ. ඒක ආන්තයෙන් කිව්වේ. මොකද එයා බැරිලා හරි ඉන්නේ අන්තරා බලේ දුන්නා. මෙන්න සංජාතික අවස්ථාවේ නා. මේ අවස්ථාවේදී අය අන්තිමේ ජීවිතෙන් දෙක ඉඳගෙන ඉන්නවා. එයා ඒක යන්නවා. එයා ඒක නැන්නා. අපි බින්දෙන් අරගෙනනකොට යන්නේ නාදීන්ට බින්දෙන් අරගෙනනකොට අපේ අනන්ත බරපතල කෝටි ප්‍රකෝටි ගණන් ඉන්න නාදී බරපතල. ඒකේ තවත් උදාහරණයක් මේකට ඒකකින් බුද්ධි කියලා ගන්නවා. ඉතින් ඒ අදින් දැන් අපිට යන්නේ කියලා කියනවා. ඉඳහදා කියන්නේ හේතුවක් වෙනවා ඒ බුද්ධයා ඒක ඒ ඉන්න ජීවිතේද. දැන් ආගන්තුක ජීවිතේ දාගන්නේ. ආගන්තුක ජීවිතයක් වල හැදගෙන යන අධ්‍යයනය ලබන්න ඕනේ. මනුෂ්‍ය ජීවිතේක අධ්‍යයනය වල අධ්‍යයනය කරන සත්‍යයක්. මේ මස්ලේ කාර්යය කියලා අඳුර කරලා වැඩ කරන්න බුද්ධිලා කියන සත්‍යයට. මස්ලේ කාර්යයෙන් වැඩ ගන්න දැන් බෑ. දැන් එයා ආයිතර බෑයි. අර සංජාතික අවස්ථාව. මම අර ගංගාත අවස්ථාව. දැන් එතන ජීවත් වෙන්න අපි කාටම දෙක ගන්න දෙන්න බෑ. අපි වතර බින්දුව ඇතුලේ වතර ගන්න බෑ. ඒ කෙනෙක් ඒවා ගන්න බෑ. ඒක ගැලපෙන ක්‍රමයක් තියෙන ඒ ලෝකෙද. එයා ඒ ලෝකෙ අධ්‍යක්ෂින් ලබන්න ඕනේ. අධ්‍යක්ෂින් ලබා ගන්නට මේ විදිහට අධ්‍යක්ෂින් ගෙල්ල යන්න ඕනේ, නව අධ්‍යක්ෂින් පහළ වෙන්න ඕනේ. ඒ කාරණේට දින හතක් යන්න ඕනේ. දීන අතකින් දීන කරනවා කියලා කියන්නේ සිනේ දත්තයක් ගෙවා හරිනවා. ඒ ගෙවා හරිනකොට එක එක ක්‍රියාකාරීත්වය කියලා ගෙවා හරිනවා. හරි දීනේ. දැන් මේ දවසක් මේ මොහොත වැඩ කරේ වැඩ පිළිලක් වෙනවා. ඒ එතන පටන් ගෙන මුළු දවසක් ඉඳි ක්‍රියාත්මක වෙන වේදු වේදු යකරනවා. මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලා ඒකත් මේ ප්‍රතිඵලයක් ගන්නවා. අර මනුස්සය හිටපු ඇටියට කරපු ඒවා. කෑදවක් ඉඳි ළඟරනවා. මේ අවස්ථාවවලදී දඟලනවා. දඟලනවා මුළු දවසක් දඟලපුණා. එයා දකින්න ඒකනේ මම දැන් බෑ කියලා. දැන් අයිතියට පහක් තියෙන්නේ. හැබැයි ඒ වෙනකල් කැමැත්ත තියෙනවා. ඒක දෙන්න කරගන්න. කැමැත්තලු තව දවසක් ගන්න වෙනවා. කැමැත්තුනට වැඩක් නැහැ කියන්නේ දැන් අයිතිය නෑ කරගන්නවා. කැමැත්ත තියෙනවා. අපි දිනුනා. අපි කියන්නේ හිතලා දිබදී. අපි කියන්නේ ක්‍රියාවට දිබදී. මේ ක්‍රියාවට දිබදී අපේ වීන වෙලා යන දෙන හැම දිනියකට වුණා. ඡන්දේ දේවා කැමැත්ත ලඟ ගිය ඒක අත්දකින්න බැලුවා ඒක නිකන් දැකිය දැනගත්තා. අපි දිනිය තිබ්බට වුණා. මේ දෙකෙන් බැරි වෙනකොට එයා තරහකාරීත්වයට ගන්නවා. තරහකාරීත්වයෙන් බලහත්කාරයෙන් ගන්න බලනවා. කුමිල්ලම හරි අමාරුයි. අලි ජීවිතේ පළ දෙක දෙන්නේ. කතා ජීවිතේ සත්‍යෙට තරහකාරී කියලා දැනගන්නේ කරන්නේ. තරහිනක් නැතිනවා. බහලා බලනවා. උත්සාහ කරලා ළඟලා බලනවා. ඒක පිළිගනි මොදාවේ. පිළි හරිදම තරහකාරී. මේ පිළි දිනියා ගත කරන තරහ දෙලක් ගන්න ගන්නද? ඒකිනු බෑගෙන එකම නෑ කරගන්නවා. තව දිනේ ඉඳලා ගත්තා. මේ මොකද මනස ගැටේ දින කරන්නේ. ඉරල් පොඩි එකා වගේ. දැන් අනාථය වෙලා ඉන්නවා. මම මොකද කරන්නේ? අද අද දුපි හතරෙන් දාපේ ඉන්නවා. පොඩි එකා වගේ. මුදකෙදි පොඩි දරුවා දෙන්නේ. සංකේතය ඒකයි. පොඩි දරුවා වගේ මේ දාලේ යට වෙලා ලවකට පිළි බලලා. ඒකෙදි බෑ කියලා දැනගන්න. හතරෙන් දාපත් ඉවරයි. මේ වගේ දැන් මොකද කරන්නේ? දැන් ගුරුවරු ගන්න යනවා. අනිකයි කොහොමද ජීවත් වෙන්නේ කොහොමද මෙහෙ යන්නේ වෙන්නේ? දතර විලහ වතුර වුණේ කොහොමද? අන්නේ බැලිගිනි අන්නේ කොහොමද? මම දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ මට කියා දෙන්න කියලා. ඒ රෝගේ ඉන්න අනික් ආන්තර වලට හම්බ වෙනවා. ඒගොල්ලෝ අන්නේ ඒක ළඟින් ආවා. මිනිහට ගන්න. ඒකරින ඔය මෙච්චර ගන්න පැත්ත කරන අතර ගන්න. දැන් ඕක හරියන්නේ අයයි ඉන්නේ දින පැත්තට. අපි කරා තමයි ඒ කාලේ යන්නේ. එහෙම ගන්න බෑ දැන් මේ දේ වෙන විදිය. ඒක තමයි කොත්තම අතර ලෝකයේ හතරක මේ පැත්තට යන්නේ. ඉන්න අපිත් ඒක කළා. ආයෙත් දීදී මිනිහට ගන්න ගන්න. මේ පැත්තට ගන්න. ඉතින් ඒකට කරවන්නේ. අනේ මට විතරියක් දැන් ඔය අලුත් දීදේ කැමති නෑ. එලා කරන් දෙකුත් නෑ. දැන් අද සිගුරු දීනේ කියන්නේ මුළු දිනන්නේ කී දීනේ. ඒ ජීවිතේ හැදගෙන ඒගොල්ලන් උදලා. අර හැදගෙනට හැමෙලින් නැත්නම් අත්තරි දෙවගත්තා. ඉතලා වර්ෂාබ්දය තුල හිටපුවාගේ තිබුණා වූ ගතිවිලි නෑ දෑහුරුකම් ඒ ඔක්කොම අත්හැරලා දැන් ඒකට යන්න අතර ඕවා කරලා වැඩක් නැහැ හදෙන්නේ. දැන් යාළුවා දුක් වෙනවා. දුක් වේලාවක් වෙනවා. එහෙනම් දුකේ ජනක ගනිදී. ආ දැන් ඉතින් ඔක්කොම ඉවරයි. දීපේලා වැඩකුත් නැහැ උනේ. දැන් ඉතින් මාතල් ගුල දෙක ඒ වැඩි ගුල බහලා ඉන්නයි අන්න ආයෙත් අලුත් දිනයක් පටන් ගත්තා. රවි දින. අලුත් ආරම්භක ඒ ලෝක හැදිලා ක්‍රියාත්මක කළා. අන්න දින හත ගියා. දැන් ආරම්භක අවස්ථාවේදී මොකද කරන්නේ? දැන් යාළ හැදී ඒ ලෝක හැදිලා බලපෑම හරියට හරියට කරන්නේ. කලකම හිතා කරගෙන දැන් ඉතින් නව වැඩ පිළිලා ආරම්භය පටන් ගත්තා. අන්න පටන් ගන්න දින හත ගිහින්. දැන් හදාන්නේ දාන දෙන්නේ යන්නේ ඒකද. දැන් ඒක මොකද කරන්නේ? අර කප්පියත් එක ළඟ දීලා ඉදිලා ඒ වගේ හැදින් ජීවත් වෙන ආරම්භ කරනවා. ඉතින් ඒක හදාගෙන ඉඳලා නේද දුනාම හරියන්නේ නැහැ. දුක් දෙන්නේ වෙලාවේ පරිශන කර කර ඉන්න වෙලාව කොහොමද නේද? හරකාලයක් හර හරියලා නැහැ. මේ විරහතක් යනකොට තමයි මේකේ හරකාලේ හැදෙන්නේ. මේක බුදුරණාහි දේශනා කරන්න ඕනේ නැහැ. මේ ඇහැට පේන දේ ලෝකෙ බෞද්ධ ආත්මය. ඉහත තියෙන හැට පේනවා නේද? ඉහත තියෙන හැට තියෙන දුවෙන් තියෙන හැට කරගන්න පුළුවන් නේද? බුදුරණාහි කියන්නේ හට ඕනේ. බුදුරණාහි ලෝකෙට දුන්නේ මෙතන නේද? තේරුම් ගන්න බැරි කියලා කියලා දුන්නේ. ලෞකික ලෝකේ තේරුම් ගන්න පුළුවන් ඉන්න කෙනාට ඒවා කියන්නේ කියන්නේ දැන් ගොවිය ගොවිතැන් කරන හැටි ගොවියන් ගොවිතැන් කරනවා කියන්නේ නැහැ. අර ගොවියා ගොවියන් කරන ඒවා උපමා කරගෙන ධර්ම දේශනා කළා උපමා ආරම්භු. අර ගොවියන් මෙහෙම නබුලල්ලප හයපාන මෙහෙම බලපන් ඒ යටි වන කියන්නේ කියන ඒ පිළිගන්න දෙයක්. මේක රුවන් දෙකේ වේදන්හාට වේදනා කරලා නිවන් දකින්න ඒක කරක දෙයක්. ඒකට මේ ලෝකෙ මිනිස්සු කරගෙන යන වැඩ පිළිවෙල ඕන තරම් තියෙනවා මිනිස්සුන්ගේ මරතර ගෝචර වෙනවා. සාමාන්‍ය දිවසක් තියෙන කියනවා ගෝචර වෙනවා කියනවා. ඒගොල්ලෝ බේත් දවස් හොද වෙනවා. ඒවා කරගන්නවා, තෙල් හිඳිනවා, ඔක්කොම කරනවා. බුදුරණාහි ඒගොල්ලන්ට ලියන්න කියෙත් නෑ. හැබැයි ඉදිරියට හදපු තෙල් බට්ටු වල තෙල් මුද ගන්න ප්‍රමාද කළා. මොන නම් මේ තෙල් මුද ගන්න හරි තෙල් ගන්න. ඒක මේ හද ගන්න අවසන් දීලා තියෙනවා. බුදුරණාහි දෙන්නේ විචාරවට දුන්නේ නෑ අරිචාරවට දුන්නේ නෑ. ඒවා කරේ නම් දන්නේ නැතුව. නෑ බුදුරණාහි ඉදිරියට වැඩි ගන්නවා ඒක. නෑ බුදුරණාහි ඉදිරියට කරන්න පුළුවන් වැඩ. සාමාන්‍ය මිනිස්සුන්ගේ වර්ග වෝචර වෙන දේවල්. ඒවට එළියන්න කියන්නේ ඒවා කතා කරගත්ත හැකි. මම ලෝකරා බුදුනේ මේ මිනිස්සු නදන්න දෙයක් කියලා දෙන්නේ. ගන්න දේ වුණත් වැඩක් නැති කියන්නේ නෙමෙයි නිවනට ගෝචර වෙන්නේ ප්‍රධාන කරන්නේ කියලා දෙන්නේ. ඒක විගන්නත් ඒ අදහසින් තමයි ලෝකේ ධර්ම දේශාවල අවතෙන්නේ. නමුත් ලෝකේ මේ මේ සාමාන්‍ය ඉදිනදා මේ ලෝකනත් තියෙන ගෝචර වෙන දේවල් ගැන. අපි කියන උපදෙස් දෙන්නේ කියා දෙන්නේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒක ඒ නිසා කිව්වා. මෙතෙක්ල් පවත්වාගෙන ආපු සාම්ප්‍රදායික පූජා ක්‍රම ඕක පවත්වන්න. එදා විදාන විහාර විහාරා මහන්සිය ඒක වෙන්නේ අතු නේපාදලි. මෙතෙක්ල් විනාවා බලබිලිදී දැවි බලබිලි පවත්වන්න. දෙයයන් පූජාවත් කරන්නේ අපරන්නේ මොනවා. දැන් නතර කරන්න එපා. වැඩි බාලන්ට අපෝපස්ථාන කරන්න. අවවාදන සාසන පිළිපදින්න. ඒගොල්ලෝ මමගේ කටයුතු කළා වගේ මමගේ එකතු වුණා මමගේ ඉතිරියන්න. ඊටිගේ කටයුතු කරගෙන යන්න. ඒක ඒක කරවත් දාන්න. යන්තිම ලැබෙන්නේ පොතේ හදාගත්තාම ඒ පොතා හදා ගැනීම නිසා දෙමව්පිය සතුටේ කාරණා වාගේ ඇත්තට උගලන්න හදෙන්නේ මේ දෙන්නා. මේ දෙමව්පිය බලාපොරොත්තු වෙන අපි බලාගත්තත් අපි වෙනින් දානවාම දෙනවා මේ පුතා. ඒක පොතේ හදාගෙන ඉන්නේ වාසිය අපි දෙයටයි. අපි මලාට පස්සේ අපි එන්නේ දන් දෙන්නවා. පින්දාම් කරනවා. අපි එන්නේ. අපිට කරපිටාම පාලකතාන අනිත් කියන්නේ. මේක අපේ පැහැදිලිව පේනවා කියන්නේ අම්මා තාත්තා පුතා එහෙම කරලා දිනා. කියලා ඒකද අම්මා තාත්තා හතු වෙනවා කියලා. ඒකත් පුතෙක් ලැබීමේ අම්මා තාත්තා දෙන සම්පෝෂයක් නෑ නිදානාට ඉඩ කරා කරන්නේ. ඒක ඒක ඇති කළාම හරියනවා. අම්මා තාත්තා වේදී කරන්න යන්න එපා. ඒක හරියට තින්දින් යන්න එපා. ඉතින් අර කිව්වා තරහ ගැලපෙනවා. මේ ඉන්දයිස් ගන්න කතාව. ලෝකේ ඉඳලා පාටින් ලෞකික පැවැත්මක් තුල ඒවා ලෞකික නොවනට ගෝචරයි. ඒවා පොතේ මම හිතනවා මානසිකව ජාතකයේ උදාහරණ. ඔව්. දැන් නැතිනම් බැතුරුන් යහපත් වශයෙන් සුබ පූජාවක් පැවැත්වෙනවා. ඔව්. දැන් යහපතක් වෙනවා. ඒකේ කරාත්ම කියලා. ඒ රටනක් ඒක යහපත වෙන්නේ නැත්නම්. ඔව්. මේක මේ කාර්යයේ ප්‍රතිවිරුද්ධ කරනවා කියලා හිතාගන්න. මේ හොඳට බැරිය වෙලා තියෙනවා නේ බුදුරණාහි ඒකට මිලවු කරලා නැහැ. බුදුරණාහි වේදිකේ මිලවු කරේ නැහැ. වේදේ කරගහගෙන මාන්නාකාරය විදිහ බබලන්නේ මාන්නාකාරකම් වල නිරතු කළා. වේදේ නිරතු කළා අදිරන් හද කොතනකවා. ඒක නේ වෙනවා. ත්‍රිවේදේ කියලා බබුණන් අත දැන් පවත්වාගෙන මේ ඉස්ලාම් වල ත්‍රිවේදේට වැඩි. මගේ ආරෙමිනේ ත්‍රිවේදිය තියෙන එකක් නෑ මේකයි කියලා වෙනවා. ඒක වැඩක් නෑ කියලා හදගන්න කියලා කිව්වේ නෑ. පූර්වේ නිවාසානුසුති ඥානි සුදුපපාත ඥානි ආසවත් ඒකලත් ඥානි කියන මෙන්න මේ විද්‍යාව තුන. ඒ බා ඔය දෙන්නු විද්‍යාවට වැඩි ලොකුයි ඒකයි. ඒක වෙනවා. එනවා කියලා විග්‍රහ කළා කරන්න එපා කියලා දෙන්නේ නේ. මොකද වටිනාකම වටිනාකම දෙන්නවා. ඒක ඒක ඇත්තටම මේක වටිනාකම සත්‍ය වශයෙන් වටිනවා. අර ඔක්කොම ලෞකිකත්වයේ තුල තියෙනවා. මෙලි නිවන් දකින්න තියෙන්නේ. ඉතින් වටින්නේ නිවන් දකින්න තියෙන එක. මොනවා වුණාද? මේ මකුව නැත්තත් මේ කියන්නේ හිම තර්කයක් වාදයක් ප්‍රඥා මොනවා කරන් දෙයක් නෑ සත්‍ය වශයෙන් පිළිගන්න ඕනේ. ඒක හරියයි හිතයි. ආතරම ඒ කාර්යෝදී ඥාතුන් දැන් කරන්නේ සුබ කියලා යනවා. ඔව්. දැන් මෙතන අපි ඉන්නකොට ඒ හත්නේ ඉවරනට ලැබිලා ඒ යහපත යහපත ඇතිවෙන්නේ කොහොමද? දැන් මෙහෙම ඉන්නවා. තරලෝකයේ ඥාතීන් අපේ කොටස් දෙකක් ඉන්නවා. ඒක කොටසක් තමයි අපිට පේන්නේ අර අන්තරාබයිද නැන්න අර කියනවා වගේ ගන්ධබ්බ ලෝකවල. ඉන්න අප්‍රමාණ කොටාපය. ඒ කොටාපේට අපි අපි අපි කතා කරන මොහොතක් පාවා ඒ ඇහෙනවා. අපි ආරාධනාවක් කළොත් ඒ ආරාධනාව ඒ මොහොතේම ඇහෙනවා. විකලකට පොට්ටලෙනි කොච්චර ඈතද මොහොතකින් ඉන්න පුළුවන්. සම්බන්ධ වෙන්න පුළුවන්. අලවහ ගන්න පුළුවන්. වදින පුදන්න කියන දෙවියන් ඉදිරියට වදින්නත් පුළුවන්. සම්බන්ධ සම්මාදම් වෙන්නත් පුළුවන්. ඒක දාලා දෙන්න ඕනේ. යම් කෙනෙක් බුද්ධිලේ අපේ ඥාති දාන්නේ මගේ මැරලා බල්ලෙක් වෙලා ඉතින් දිනු පුළුවන් පවව කමාවලා. එයාට උගෙන් දෙන්න බෑ. මොකද අපි කියන්නේ කැහෙන් දෙක නෙමෙයි ඒ පයි නැහැ. ලබා දෙන අද්දාව එහෙම එකක් නෙමෙයි. නමුත් දෙක දෙයක් වුණා. දුන්නේ මේ උදකම් වත්තන් යථා නින්නම් පවත්තදී ඒ මේව ඉදෝදින්න ඒ බාන උපකප්පදී. මේ බලාපොරොත්තු වෙන දැනක් තමයි මේ දෙක කියලා දෙන්නේ. පෙරේදී කිව්වා අයගෙන අපරාපාදකෙදී කිව්වා නෙමෙයි. එහෙනම් යම් කිසි කෙනෙක් යම් අපායදායී කෙනෙක් ඉපදිලා ඉන්නවා. ඒක හොඳ කෙනෙක් ඉපදිලා කියත් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන දැනට ආයෙ ආය. ඒතර මෙයාට යන්නේ කොහොමද? යථා වාරි වහා පූර්වේ පරිපූර්ණතු සාගලන් ඒව මේව ඉතෝ දෙන්න ඒ තමයි උපගත්තද. මේ නැහැටි දෙන්නේ ඕකම ආවෝ. මේ වදිනාවේ වර්ණා ජලයේ මේ වැවුවේ පොරවගෙන ගිහිල්ලා ඇලවල පුරවගෙන ගිහිල්ලා ගංගා පුරවගෙන ගිහිල්ලා මොහොතකම යනවා. මෙන්න ඒ මේ ආකාරයෙන් උපමාවකින් දාපෙන්නේ. අන්න ඒ වගේ වේගනේ දිරෙනවා. ඒ වේගය කොහේ විදියට එයා කරා යනවා. දැන් මේ කොහොමද තේරුම් ගන්න ඕනේ? ගඟට විදකුත් නැහැ. අලගොර අලගොර විදකුත් නැහැ. අලගොර ගන්නෙත් නැහැ, ගඟ ගන්නෙත් නැහැ, වතුර මුඳ කරා ගෙනියනවා. මුඳ ගන්නෙත් නැහැ, අලගොර වලින් වතුර මා කරා එනවනේ කියලා මුඳ ගන්නෙත් නැහැ. වැස්ස ගන්නෙත් නැහැ. මේ යන්නකොට. මේ අපි මේ වංගය වැස්ස ගන්නෑ. මූල කරා යන්නේ වැඩ පිළිවෙල කරන බව. මේක තව ධර්මතාවය. වයින් වතුරේ ස්වභාවයක් තියෙනවා. ප්‍රමාණිකව පහත් විදිහට අදලා ගිහිල්ලා අර පිළිලා ගණ්ඩා පිළිලා මුද වෙනා ගලා යන්නේ. මෙන්න මේ වගේ තමයි මේ දෙන දින. අපි දන්නේ නැහැ මේ දින හොදලා යනවාද කියලා. ඒ දන්නේ නැහැ මේ දින හොදලා යනවාද කියලා. දැන් ධර්මතාවයක් තියෙනවා ඔහු හිලිකලා මේ දින දෙනකොට. ඒ පුණ්‍ය ශක්තිය උකරාද දැනකොට හිටියා. පුණ්‍ය ශක්තිය කියලා ඒක නිවින්නේ අපි අනුමෝදනා කරනකොට අපි දුරු නන්දනන් ඉස්සරහන්නේ. අපි දෙමින් අපි අරමුණු කරනවා. අපි හිත පිහිටවනවා. අදහස් කරනවා. මේ දින අහව පුද්ගලයාට වේවා කියලා. මේ පුද්ගලයා මුල් කරගෙන නම් මේ දින දුන්නේ. මේ පුද්ගලයා මුල් කරගත්තේ යන්නේ ඔහුගේ සාහකරුක වේවා. නේද? ඒ ලක්ෂණේ ඉපදිලා ඇද්ද? ලක්ෂණේ භවයක් ඇද්ද? ඔහු තමයි විවිධ මණ්ඩන්ද වේවා. දැන් මෙහෙම කරනවා. දැන් මෙහෙම කරනකොට ඒක ඔහු කරා සම්බන්ධ වෙනවා. ඉස්සරහට ගිහින් නම් මේ පුද්ගලයා මනසට ආකර්ෂණය වෙනවා. ඒ මනසට මේ නිවන පරිසරයේ දැන් මේ කර්ම ශක්තිය ක්‍රියාත්මක කරන්නේ පරිවරය. මනස කියන්නේ පරිවරයෙන් ගොඩ නැගෙන දෙවෙනි අවස්ථාවක්. මේ මනස ආකාරයෙන් නෙමෙයි දෙයක් ඒකනේ. නේද? ඒකේ හදන්නේ මොකද? ඇහැ ඇහැ ශක්තියක් කරනවා, රූප ශක්තියක් කරනවා. කල ශක්තියක් කරනවා, ශබ්ද ශක්තියක් කරනවා. ගැලපෙන දේ ගන්නවා. ඊළඟ හඳුරනවා. ඊටදී ආරම්භය බවට පත් කරනවා. මේ පත් කරන්නේ ඒ දුන්නේ ශක්තිය කියන්නේ. ඒකේ හිතාතාවක් එන්නේ. දැන් චක්කු රූප පුරේ දාතයි. චක්කු විඥාන පස්සේ ජාතයි. සෝත අත පුරේ ජාතයි මුලින් පහළ වෙනවා. සෝත විඥාන පස්සේ ජාතයි. ඒ මුලින් පහළ වෙච්ච එකේ ක්‍රියාවලියනේ පස්සේ පහළ වෙන්නේ සෝත විඥානයි. ඒ චක්කු සෝත ගාන ජීව ආකාය කියන ඔක්කොම විඥාන පස්සේ ජාතයි. චක්කු සෝත ගාන විඥා කාය කියන ඒවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා පුරේ ජාතයි. මනයි ධර්මයේ පුරේ ජාතයි. මන විඥානයේ පස්සේ ජාතයි. එන්නේ පුරේ ජාතයි ඇටකණ වේදනාවේ ශරීරයේ මන හදන්නේ. ඒ වගේ බෝතලෙන් රූපවත් ගන්නවා අපි ඉස්පර්ශ ගන්න බෝතලේ කරලා දෙන්නේ. හිතෙන්නේ නේ. අන්න කරුණාත්මය කරන්නේ. එන කරුණාත්මය විෂය යාප්තයි. කරුණාත්මයේ සීමා තියන්න බෑ. විෂය යාප්තේ අනුගුණව ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් අර ඉස්කන්ධ සමානුපාතික ගති ආදර්ශනය. ඒකදී ඉතින් ඒ බුද්ධයාට යොමු කරනකොට මේ බුද්ධයා කොහේ හරි මේ විශ්වයේ ඉන්නේ. එයා මේ දෙන හැම දිනක්ම අපි කරන හැම සත්‍යයක්ම කලින් සත්‍යෙන්නේ විශ්වයෙන් හිඳිලා යනවා. දකගහක සත්‍යයකට මේ සත්‍යෙ හිඳිලා යනවා. ඒ තරම් බලවත්. ඒ විහිදිලා කිහිල්ලා. ඒ ඒ සත්‍යය යන්තරයකට සම්බන්ධ වෙනවා. ඔහු අම්මගේ යම් ඔහුගේ යටදුක් දෙන්නේ දුක් යටදෙන්නේ දුක් දෙන්නේ ඔහු. ආරම්භන යම් යම් තැනේ ක්‍රියාත්මක වෙනවා. ඒවා සඳහා එක සම්බන්ධ වෙනවා. සම්බන්ධය ඒ ආරම්භනේ එක තේමාවිනපත් කරනවා. එතකොට ඉක්පිය ආරම්භණයන්ගේ ඝට්ටනේ නිසා හටගන්නේ විඥානයක් ඇද්ද? ඒක ඉක්පිය තුනි විභාගයක්. විභාග විඥානයක්. ඒ විපාක විඥානින්ද දුක දෙන දෙනවා. ආයතන රූපයක් ලැබෙනවා. ඒකයි විපාක දුවේ. දැන් විපාක කියන්නේ යන්නේ නේද? දැන් අපි දෝක මිනිහෙක් ඉන්නවා මොනවා හරි මානසික වශයෙන් අපලයක් උපද්දවාවක් නිසා මානසික දුකයි මිනිහා ගිලා ගියා දන්නේ. දැන් මිනිහා කොහෙද ඉන්නේ දන්නේ. මිනිහාගේ නමට පෙත්කවියක් කියලා කියනවා. පෙත්කවිය දවස් ගන්න කිව්වොත් මිනිහ දිවිලා කොහෙද කියලා එනවා. දැන් කොහොමද මේ මිනිහ දෙකද? පෙත්කවිය කියන එක ගන්න ඉන්නේ අර කොහෙද ඉන්නේ කියලා. එයා දන්නේ නැහැ යාට පුත්කලිය දිනවා කියලා. සිප්පදනවා කියලා. දැන් මේ දෙවිය කරේදුනා. දැන් පස්සේ එයා කොපිටා පෙරවක් වුණා. එයා ඉතින් ගාවා. නානා ප්‍රකාරයෙන් හිරවක් පාවලා දෙනවා. දැන් කර්මහත්තිය දැනගෙන ඉන්නේ ඉතින්. කර්මහත්තිය කියන්නේ අපි දැනවත් වෙන එකක් නෙමෙයි. කර්මහත්තිය හැම වෙලේම ව්‍යාත්මකින් මුදැන්නේ නෙමෙයි. අපිට දෙන්නේ ඉන්නේ කර්මහත්තිය විපාක දෙන්නේ හොදයි. ඒක නම් අපි දන්නේ ඒකත් කොහොමද දෙන්නේ? දැන් අපි දැන් සීවිත බුදුරජාණන් වහන්සේලාගේ උවරණ දෙනකොට තම උවරණයකදීම මම මේ මෙච්චර කාලයක් ඇවෑනි බුදුන් වහන්සේ මහා බද්දලන් කල්පයක් වගේ පහළ වෙනවා ඒ පහළ කල්පේ කමුකාල කොලාවම කාශ්‍යප ගෞතම මෛත්‍රීක බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා ඒ ගෞතමයන් බුදු වෙන්නේ උඹට මහා මායාවන් දෙවියෙක් දාව මේ දෙවියෙකුට සුද්ධෝදරම් ගතිකේ මේ දෙවියෙක් දාව ඔබ ඔබ කියනවා ඒක සිද්ධාර්ථය නමත්තවනවා යකෝ කරන්නේ දෙවිය සම්පවා ගන්නවා. රාහුලා පුතුන වෙනදාගේ අභිනික්‍රමණය කරනවා. මැදදීගේ ජයදී මහ බෝධිනා කියන්නේ මොකද වෙනවා? අපතලා බෝධිනා දිනම පුරා බෝධියනේ පහළ වෙනවා. මේ පුත්‍ර කාලේ ඉඳලා මේ කියන්නේ. කල්ප ගානකට ඉස්සරදා. මේ කල්පිතාව හැදිලා නැහැ කාලයක් යනවා මේ හැදෙන්න. ආරාගෙදී පහළ වෙන්න තියෙන කල්පයක් තමයි මේ විතර කිව්ව ඔක්කොම. ඊට පස්සේ යන්නේ මෙන්න කියන කේ කරවලම තියෙනවා. අනේ ඒක හරි නැහැ නේද? මොකද ඒක වෙන්නේ? එදාගේ ආරම්භය කියන්නේ. මොකද හරවත් දාඥානික ආරම්භනපත් වේලා තියෙනවා. මේ ආරම්භනපත් වෙන්නේ ආරම්භන හතාවක් ඒකෙ බිහිලා තියෙනවා. ඒ බිහිලේ රටාවන ක්‍රියාත්මක වෙන බව දැනගෙන ඉන්න ලෝකෙ සිද්ධ වෙන හැටි. ඒක හිතපද ඔය සිද්ධිය සිද්ධ වුණා. දැන් සිද්ධ වෙනකොට යකෝබරාදීනි නම් තිබ්බේ බමුණු. සුද්ධෝදෙන් හැදිලා නම් තිබ්බේ ඒකල බමුණු. ඒතර මේ බුදුරණාගේ බෝධිසත්වයන් නම් තිබ්බේ බමුණු. සාවුරු කුමාරයන් නම් තිබ්බේ ඔන්න මට උදා. ගැලපෙනවා ඉතින්දී. ඒක ඊට පස්සේ ඒ වගේ. ඒ ඔක්කොම කරක් කරගෙන ගත වැඩ පිළිවෙලක් තිබුණා. ඒක දැන් පන්ට ගස්ලා ගැනීම යන්නත් ඕනේ. මේ අසේ ටික ටික හරියන්නේ නැහැ. ඒක ගැලපෙන අසේ ඒක උඩින් ගත්තේ නැහැ ඒක ආයේ. එහෙනම් ඒ අතේ උන්වහන්සේ ගැලපෙන එකක් අරනවලටපත් වෙන්නත් ඕනේ. ඒක උසාවිය යන්නේ. දැන් උන්වහන්සේ දිවි වෙනකොට සාජාත වස්තුවක් වශයෙන් පන්ට ගස්ලා පහර වුණා. දැන් ඒක උනේ මේ යහෝදලා දෙවියන් පුත්‍රෝලා කියන්නේ යහෝදලාගේ භාර්යාවින් ඒකට ගැලපෙන කාලේ අපෝග්‍රාහී වේවි කියලා කියන්නේ කොහොමද කරගෙන කරගෙන ඉන්න ඒ ගැලපෙන පරිමාවටම පොතේ නවත්තන්න ඕනේ. අර ඊට වැඩි මහල් වෙයි කියලා පොතේ කියන්නේ. ඒ ගැලපෙන පොතේ වෙන්නත් ඕනේ. මොන જાතිය මොන විදිහේ බාධක පැමිණෙවද දෙදේ නැති යවනවා කිව්වා. උදාහ කරගන්න භාර්යාවෝනේ ලැබෙන ක්‍රමයක් ඉදින්දත් ඕනේ. දැන් මේ එකක්වත් පෙර බුදුරේ මෙහෙම ගියා කියන අපි එහෙම කරමු කියලා. ඒක ටිකක් හිතුවා. මේ කවුරුත් දන්නේ නැහැ මේ විද්‍යාව. ලෞතර බුදුරාට පස්සේ බුදු දානහට ඒක දැකලා තමයි තින්නේ. මේ විද්‍යාව ඉදිරියේ මෙන්න මේ කමනේ. එහෙනම් ඒ ඉතින් උන්වහන්සේ දැන් ගිහිල්ලා. උන්වහන්සේ ගෙරිම බුදියට ගිහින් ඇතුළේ මහ පොඩි නිකන් දුරට වාඩි වෙන්නේ නැහැ. උන්වහන්සේ ගිහිල්ලා කොතේ පරිදින කළාද? පහ අවුරුද්දක් ඉඳි උන්වහන්සේ ඒ ඉඳන ගියා. සෝම වල හිටියා. ඒකේ පරිබ්බාජිකේ ළමද ගියා. ඒ වෙලාවේ දහම් අත්පදා බැලුවා. නිකට දුන්නු නිකට ඒ වගේ වැඩේ වැඩේ දුකලා. මේක දෙවලින් මේ කාකාරේ මිනි කඩුවලින් ඇඟව හරින්න. ඒ විදිහට ඒ විතරක් අද උදේ ගෞරවක මේවත් ඔක්කොම පරික්ෂණ කරා. මොකද ඒවා කියන්නේ නෑද? බුදුරජාණන් වහන්සේ අප්පටිය කියන හොරය කියන හන්ද කරන ලැජ්ජාව. අය අද මං ගන්නේ. ව්‍යාපාරික කිරිකාන අයි තමයි කියන්නේ. ඒ තරමට උදාහරණයක් දෙන්නේ ආර්ය පරිපූර්ණ ඉතින් තියෙනවා. දැන් මේ පියල්ලමක් කරලා ඒ අනික් අය කරාට වඩා අත්දැකීම් කළා. අනික කිසිම කෙනෙක් කරන්න බැරි විදිහට ඒවා කරා. උඹ උඹ විදිහට. එහෙම කරලා තමයි අත්දැකීම් ලැබලා තමයි වැඩක් නෑ කියලා යන්නේ. ඒ ඔක්කොම කරලා උදාහරණ දෙන්නේ ඉඳන් ඉවරනේ බලන්නේ. හරියට නියම දවසේ ඉවරන සංසේ කොහේ කරගිලා හරි. ඕකෙන්ද වෙයියා. දැන් කුජාතා බින්දුවේ දානෙත් හම්බෙන්න ඕනේ. වෙන කෙනෙක්ගේ හම්බෙන්නත් බෑ ඒක. ඒක ඉරිපත් දානියක් දෙන්නත් ඕනේ. ඒ ගැළපෙන ඉරිපත් දානියක් දෙන්නත් ඕනේ. ඒ වෙලාවේ කුජාතා බින්දුවේ දැනගෙන ඉන්නේ මම මෙහෙම බොන්දුවක් කියලා පාරමිතා කුලාගෙන ඇවිල්ලා තියෙනවා. මෙහෙම එකට යන්න දෙන්න. බුදුදේ උත්තර යන හතර බලමු දානෙ දෙන්න. ඒක ඉතින් මෙහෙම කරන්නේ ඒ අදහසට ආශිර්වාදයක කුජාතා බින්දුවේ තිබුණේ. කුජාතා බින්දුවේ කරේ ඉන්නේ ගහක් වෙන්නේ දෙවිවරු භාරයක් වෙලා. මේ භාරය උපකරණ උදාගෙන ඒක දැන් දැක්කේ නේද? දැන් ඉන්නේ සිද්ධියේ. නමුත් හරියට මේක ඔක්කොම මතක් වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මහ බෝධ ගන්න පොතේ තේ ගහ පොතේ දාලා ඉන්නවා. දායදී නිගල ගන්නවලු එතන ඉන්නේ මහත්තයෙක්. දෙවියෝ මොකද මේ පැහැදිලි ආයි බලන්නයි. දෙවියෝ වැඩ ඉන්නවා කියන දැන් තමයි කින් දාන්නේ පොඩි. නමුත් මේ මහ බෝධ ගන්න හරි දන් දෙනවා කියන්නේ දෙවියන් මත කරපු උදව්වට වාදේ දාන පිළිගන්නේ කියෝ. ඊළඟ එහෙමයි දාන්නේ. දැන් ඒක වැරදිලා කොහොමද කරුණා. නමුත් එකක් අපව දන්නේ අපව හිතුවේ වැරදි කියලා. නමුත් බුදුන් වහන්සේ බුදුනාට පස්සේ තමයි ඔය සුජාතා හිරුදුව කාලේ කිව්වා මෙන්න බුදුරජාණන් වහන්සේ කාලේගේ දාන ඇදලා ප්‍රාර්ථනාවක් කළා. මට බුදුරජාණන් වහන්සේ කාලේ මට පළවෙනි දාන දෙන්න ලැබේවා කියලා. ඒකයි හේතු වෙන්නේ. ඒක උන්වහන්සේ හැටියට ගෙන් විලාවේ ඉතින් වැඩ හිටියා. කවුද කිව්වේ දෙන්න කියලා. දැන් මෙතන පේනවා. මේ කර්ම ශක්තියේ මෙහෙ මෙහෙරින්. කොච්චර ලකුණු ක්‍රියාත්මක වෙලාද? දැන් මේ ක්‍රියාත්මක අපේම කරගන්න. ඉතින් වැඩි මොනවා වේග කරගන්න තිබුණාද? අර වේලා විතරයි යන්නේ නෝ බෝධිනාද වේලා කරගන්න. මේ තවාගත වෙන්න පුළුවන් නේද? එහෙ නැද්ද? වැඩි වෙනකොට අපේ හැදියා. උනන්දි අර කුසලං කියලාම බලි කුසලමක් අවශ්‍යයි. බුදු වෙන්න. එදා මේ භවයේ කුසලං ගියා. උනාට ගන්න උත්සාහ යන්නේ බුදු වෙන්න. ඉතලා දුන්නේ. මේ බුදු වෙන්න ඉන්නගෙන කුසල හම්බෙන්න කියලා බුදු වෙන්න. ඒක මම මේ එහෙම එකක් හිතුවා. ඒ මොකුත් නෑ. නමුත් බලන්නේ සිද්ධිය වෙලා තියෙන හරියට අවශ්‍ය කරන කාරණේ තමයි. ඒක තේරිය කියලා දාන්න බලනකොට වැඩේම කරගෙනවා. ගැලපෙන. එතකොට මොකද වෙන්නේ? ගැලපෙන විදිහට හේතනක් තියෙනවා. උදා විතර බලපුවම ඉතින් තමයි නියම ඉන්දරන් දිනාගන්නේ. ඉතින් ඒ ඉස්සාවට උනාදී ඉදාවට ඒ ඉස්සාවි වැඩි උනේ. ඒ විලාවලට අවශ්‍ය කරන මාර බලවේග අනිදාකෝ තිබුණේ නෑ. ඉදාර මාර භාෂික බලවේගය ආයිතුමයි. ඒ ධර්ම විද්‍යාව මාර විද්‍යාව කව උදිරන්නා කියන ධර්මතාවය. මාර විද්‍යාව තමයි වෙනවා. නෑ ඉතින් මාර විද්‍යාවේ ඉදා තමයි ඔකටම කලබල වෙන්නේ. ආගෙ දෙක දෙක දින්න පන්නන්න යනවා කියන්නේ. දහලාවක් වල මාරයට කලබල වෙන්නේ ඉදා. කොහොමද කියලා ඉතින් තියෙනවා. දැන් සංවිධානයේ ඉන්නේ කොහොමද? අපි දැන් නිකම් සංවිධානයක් ලාගේ නෑ නිකම් සංවිධානයක් නෙමෙයි. ඒක තමයි ධර්ම රක්තාවේ. දැන් ධර්මතාවයට අනුකූලව ලෝකේ ක්‍රියාත්මක වෙන අපි දන්නේ ධර්මතාවයට අනුව සිද්ධ වෙනවා කියලා. ධර්මතාවය කියන්නේ මොකද්ද? තමන්ම කරගෙන ආපු පින්පව් දෙකීම, පාරමිතා බලයේ ශක්තිය ක්‍රියාත්මක වෙන ආකාරය. මේ ඒ කතාව එහෙම ක්‍රියාත්මක වෙනවා. අපි දන්නේ මේ ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි කියලා. මේ විශේෂ කොච්චර ඈතේ වුණත්. ලෝකාවේ ක්‍රියාත්මක වෙනවා. දැන් ඔය අවස්ථාව වෙනකොට මෙහෙම අඩන් අවුදේ නම් නෑ මේ මොට මහල් වෙලා ඉඳලා දැය වෙතාව එහෙනම් ඒ කාලේ නියම කාලේ හරියට ප්‍රබෝධයක් ඇති තරුණ වයසේ ඉන්න දෙන්නේ අරපහු වෙන්නත් ඕනේ එහෙනම් අරපහු වෙන දේ කොහේ සෞදාගෙන හිටියා ඒ කාලේ වෙනකොට ඒ අරපහු වෙන්නේ ගැලපෙන තිබ්බේ ගෑයින් මල්සෙලා උපදින්නත් ඕනේ ඒ කාලේ ඒගොල්ලන් නිකන් කප්පිය අදේ කරේ හරියන්නේ නෑ හරියට නියම කාලේ වැඩි දෙයක් කමින්නත් ඕනේ ගැලපෙන ඒකත් එන්නත් ඕනේ මේ සියල්ලම තිබුණේ දැනගෙන නෙමෙයි ඒක මුළු අපේ මහා සාවකයන් වහන්සේලා ඒ කාලේ ඉන්න ඕනේ නෑ ඒ කාලේ ඉන්න 900 ඉපදලා ඉන්නත් ඕනේ. මේ ගැලපෙන කාලේ මහානේ වෙලා ඉන්නත් ඕනේ. ඉස්සන්න හම් වෙන්නත් ඕනේ. එදෙනපත් වෙන්නත් ඕනේ. මේ සියල්ලම සිද්ධ වුණා. හැබැයි මේ එකම සිද්ධියක්වත් සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේවත් දැනුවත් කරපු දෙයක් නෙමෙයි. බෝසතාණන් වහන්සේ දැනුවත් කරපු දේවල් නෙමෙයි. ඒ ඉන්න මහා සංඝයා වහන්සේලා ඒ අපුමා ශ්‍රාවකයන් වහන්සේලා වෙන පිළිප. ඒකෙනිකත් මෙහෙම අවස්ථාවක් තියෙනවා අපි මෙහෙම පෙරහුරුවක් වෙමු කියලා. එහෙම දැනේ කිරුවත් නෙමෙයි. එහෙම එකක්වත් නැහැ. ඒ විද්‍යාව ඒකල කටයුතු කරලා ඉතින් ඇති වුණා. මොකද කටේට විදේලා තියෙන ධර්මාවදී ඔබ මේක ගන්නවා. එහෙනම් මේක මේකට කර්ම ශක්තියේ හිතක් අවශ්‍ය නැහැ. හිතෙන් ඉන්නේ ඔබ කරන්නේ. අපාලි සත්‍යයේ උපදින හිතලා නෙමෙයි. අපාලි සත්‍යයේ මහාකාල වාසියකින් හිතලා නෙමෙයි. කර්ම ශක්තියේ ක්‍රියාවලිය ඇති. ඒ හිතෙවි නැහැ. ඒකට කොහොමද ඇදලා ගින්නේ? අන්ත ඒක ඒකයි ඵලයක්. අපාලි සත්‍යය කියන්නේ. ඒකලිය කොහොමද කියන්නේ ඉතලා. මිනිහෙක් ඒක. කර්ම ශක්තිය. දැන් කර්ම ශක්තිය හිතක් අවශ්‍ය නැහැ කර්ම ශක්තියේ. කවිසත්ය කියන්නේ එතර නිර්මාණයේ බලවේගය. මේ බලවේගයේ නිබදවනකොට නිබදෙන යම් විදියකට. ඒ විදියටයි මේ බලය ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ කවුද අනේ අනේ පිට දිරිතුමා ආදී මෙහෙලා ඉන්නකොට ඒ දියමානේ කොහොමද වෙලා මුගලන් මහරහතන් වහන්සේ පරිසර දිවිලොන්ට වගේ හිටිවේ වුණා කියලා දැක්කා. ඒක අතරයි මානේ ඒක හිදී විමානය. මේ ඒ දිව්‍යන් කිව්වෝ ඒ මන්දේ කාගේ දෙහි සිවන්දේ කියලා. ධර්මයේ ඉඳලා චේතනාකාර පූජා කරන විලාහි තමයි ඒක පහළ වෙන්නේ. අය මේ සිද්ධාමාන මේ ගොන්න විදීමානේ පහළ වුණා. බොහෝම ගෞරවයෙන් සාදුකාර දීපු එක්තරා දුගීවන්තයෙක් ඒ ඒ විලාහි. ඔහුගේ සත්‍යයත් එක්ක හරි මානේ පහළ වුණා. ඒ දිනකම මනසලෝනේ. දැන් ඉතින් අරන් කියලා ඉවරයි. දැන් ඔය කොහොමද කරන්නේ? කවුද කරන්නේ? මොනවද කරන්නේ? ඒක දන්නවද? මෙහෙම දෙන්නම දන්නේ ඒගොල්ලෝ ප්‍රමාණ පහළලා තියෙනවා. අපි ඒක කොහොමද බලන්නේ? ඒක නෑ මෙතන හිතවලා එතන මොනවද තියෙන්නේ? නැතිදෝ ප්‍රතිසන්දිය ලැබුණා. එද දැන් ඉතින්. කර්ම සත්‍ය අනේ කර්ම සත්‍ය විශේෂ ක්‍රියාත්මකයි. කර්ම සත්‍යයට අනුකූල විශේෂ හේතු වලින් ක්‍රියාත්මකයි. එහෙනම් අපි දෙන දින ඥාතියක් ඔය හිටියක්. උරු නම් බඳ වෙන්නේ හිමයි. දැන් බල්ලි බලලේ කියලා හිටියක්. උරු නම් බඳ වෙනවා. ඒකලා සිද්ධියක් සිද්ධ වුණා. ඒක දුක් සිද්ධියක්. මේ වගේ මෙයා රජ ඒ ධර්මයේ නනු මෙයා හේතු හතරයි සහිතයි. ඒක හාමුදුරුවනේ හැම්මෙන්ද කියලා ඒක ළමයි. හම්බෙලා හිටන් ඉතින් අපේ තාත්තා නැති වුණා ආගුරුනේ කොහෙද ඉන්නේ මොකද කියලා කතාවක් ඒ හම්බුලා කියනවා. ඒ හම්බුලා ගැන ටිකක් එම් දන්න කෙනෙක් ඉන්නේ. ඒ ඇවිල්ලා මට එන්නහන්ටි ඉතින් ඒක නොකිය. දැන් තාත්තා අම්මලා තාත්තා දරුවන්ට කන්න බොන්න දෙන්න ඉන්න කාලේ සමහර අය නැති වෙලා ණය වෙනවා. හරි අම්මා තාත්තා දරුවන්ට කන්න දෙන්නේ ණය වුණාම ණය ගෙවන්න දෙන්නේ අම්මා තාත්තා. ණය වෙච්ච එක. ඉතින් දරුවන්ගේ වාහය තියෙනවා අම්මා හරි තාත්තා හරි දරුවෝ ඉන්නේ ණය වුණාම ඒ ණය ගෙවෙන එක හොයලා වල ණය ගෙවෙන එක. පොදු අමදාට නිදහස් කරන් දරුවන්ට ඒක පුළුවන්කමක් තියෙනවා. ඒක පිටා හිතලා බලන්න කිව්වා. ඒ වගේ එයාට කල්පනා වුණා කඩේකට දාස් ගන්න ණය දිනවා ඒ තාත්තා. ඒ තාත්තා බලා ඉල්ලගෙන මේ දුප්පත් ළමයි. අරවන්ට ණය කපලා යන්න පොතින්. වැඩක් නෑ ගන්න කෙනෙක් නෑ. ඊළඟට මතකයි තාත්තා රායලාදී මෑන්ගේ ණය ගෙවන්නේ. ඒතරයි දැන් තාත්තා ඒ මුදලාගෙන් ඇහුවා අපේ තාත්තා රායකම් තියනවා. මුදලාගේ ඉන්න මං ගන්නවා. මම ළයි ගෙවන්න යන්නේ කියලා. ඉතින් ගෙවන්න තමයි මම අහන්නේ. මට ඒක දැනගන්න කීයක් තියනවා කියලා. ඉතින් එයා කොහොමද ඒවා ගන්නේ? තාත්තා තියෙන තාත්තා වැයෙන ගානක්වත් නැහැ ඉතින් වැඩ පුළේ ඒවා කරන්නේ. මම අන්තිම සතියේ තාත්තා දෙන කියලම නැටි කියන්නේ. ඒ කියන්නේ තමයි ඒකත් කියන්නේ. ඒකම ඔන්නේ කොහොමද මොකක් හරි හේතුවක් ඇතිනේ කියන්නේ. නෑ දෙන්නේ නැහැ ඒක කරන්නේ කිව්වා මෙන්න මෙතන 1000 ගානක නෑ. ඒකෙන් ආවු අද ගිහින් පහ ඉතින් ඉස්සෙල්ලා එකක් ඕක. අද අවුත් එයා පිළිදි ඉස්සෙල්ලා ඉතින් ඉදියක් ඕක. ඒ කියන්නේ මේ අර මිච්ඡා පිටර එහා කාලේ. ඒ ඔය කාලේ කියලා මොකද වෙන්නේ මේ නැගතෝ ඊළඟ කොහොම හරි සල්ලි හම්බ කරලා. අන්තිම සතෙන් ණය වේවා ඉන්නවා. දැන් මේ අබුදලාට පුදුමයි. මේ කරු වැඩි ගැන. ඇයි මෙන්න මෙතන කරන්නේ? මම මේ මොකුත් වෙනවද එක දෙයක් කියන්නේ. මගේ තාත්තාගේ නම දී කරලා. අද පටන් මට බබ සතයක් කරන ණය නෑ කියලා කියන වැඩේ ඇති කිව්වා. තාත්තා මුදලාගේ ණය නෑ කියන්නේ වැඩේ ඇති. මුදලාගේ හරි සංවේගී ඉන්නවා කියලා. බොහොම මෙයාගේ අමාරුවට එයා කිව්ව තුන් හතාවක් කිව්වලු. ඔබේ තාත්තා මේ නෑ විතරක් නෙවෙයි අනන්ත සංසාරේ නෑ කියලා තාත්තා ඒකෙන් නිදහස්. මම ඒකෙන් නිදහස් කරනවා. මට තාත්තා හතයක්වත් නෑ නෑ නෑ නෑ නෑ කිව්වලු. කියනකොටම පිළිකන්දකට මහ දර කරගෙන රද්දයක් ආවා. ගිහලා වළනකොට නාම මේ අරගේ ගියේ දාගෙන ඉඳගෙන හැවුණා. එයාගේ මේ හරකේ තමයි ඉතින් මොකද ආදුල දිනට කිව්ව ණය වුණාට වගේ අලි හරක් විලා හරි ගෙවන්න වෙනවා. නිහරක් වෙලා හරි ගෙවල් ඊළඟට හිතා ගන්නද? කියලා ඊළඟට කියා තිබුණා. දැන් බලනවා කිව්ව කතාවක් මෙතන එක වෙන සම්බන්ධ වෙන මේ නායකයෙ ඉවර වෙන නායකයන්ට මේ හරක වෙලා ඉඳපු දාත්තා. අතන නැట్లా වෙන්නේ. මොකද නැట్లా වෙන්නේ? නෑ නෑ නිදහස් වෙලා. අන්න නායකයන් හිටපුවා. දැන් නම් මෙතෙන්දි තාත්තා නිලෙත් නෑ. එයා මේ හරක වෙලා ඉන්න බව. පුතා ගන්න ඉන්නේ තාත්තා මේ හරක වෙලා ඉන්න එකේ මෙයා නායකයෙ වෙන බව. එහෙනම් මොකද එයා දන්නේ නෑ. නම නායකයෙ මේ සිද්ධාර්ථයෙන් ඉතර කෙලවර කරනකොටම ණය කියලා කියන්නේ ඔය ණය මිලා තුන. ණයෙන් පහල යදී ගන්න හැටි දී ඉවරයි. එන අයසර කියන්නේ හරි කියලා ඉතින් ණය ගන්න දෙයක් නෑ. අනේ දැන් තලගේ. දැන් ඔය කිව්වේ එකම කතාවක්. අද කොහොමද ලෝක විද්‍යාමාන වෙනවා. ඕනේ යන බුද්ධ දේවල් කියන්න පුළුවන් අය ඉන්නවා. ඒක කතාවක් දරුවත් වෙච්ච එකම විද්‍යාවක්. දරුවෝ ඉස්සරහට ඉන්නේ. ඒක ආසියා හිතුවේ විද්‍යාවක්. ඒ ආසු දැන් නැහැ. අන්තනවල අනුනක්ක එම්බාර හිමියක් නාමයෙන් ආ ඒක වුණා. ඒ කාලිනානිය ඔයලට වාස්තර කියන ගෑනු දෙන්නේ කියලා. ඒ ගෑනු කෙනා මොකද කරන්නේ? මේ ඇවිල්ලා ඉතින් මේ දෙවියන්ට මහදේව සම්බන්ධනේ පූජාවක් කියන එක පූජාවක් හොයනවා මේ දේව පූජා දෙන විදිහට. මම මේ දේව පූජා කියන්නේ මේ දෙන බුද්ධ පූජායි. හැබැයි දෙවියන්ට මෙච්චර කඳුළු දේව පූජාවට වැඩි පූජාවක් දෙන්න පුළුවන් අද. කොහොමද ඒ කරන්නේ මාත්‍ය කිලිවිල කරන්න කිව්වා. ඒ දේව පූජාව නෙමෙයි ඒක බුද්ධ පූජාවට බුදුරණන් වහන්සේ කියලා පූජා කරන්නේ. බුදුරණන් වහන්සේ මහා සංඝරත්නයේ උභාව පූජාව දෙන්නේ කියන්නේ. ඒ දුනේ දේව මන්දිරය අනුමෝදන් කරන්න කිව්වා. ඒක ඔයලා පූජාව අපේ දේව ප්‍රහතුනේ ඒකට කිව්වා. ඒ වගේ ඒ විදිහට මෙයා කියන්නේ මේ පළවෙනි පූජාව විසුදේයන්ටයි අතුරු මහා දේව මන්දිරයට කියලා පූජාව තිබ්බා. මේ අනුමෝදන් කරන්නේ. පුණ්‍යානුමෝදන් කරලා බුද්ධ පූජාව මම කියන්නේ බුද්ධ පූජාව කියන ඒ වගේ අනුමෝදන් කරන්න කියලා. ඒ නිසා ඒ අනුමෝදනා කළා. දැන් අනුමෝදනා කරලා ඉලයිද මොකද කරන්නේ ඉදා අනුමෝදනා කරන දාපු. මේ ගැරුණේ එක්කම අහංකාරය අහුරේ ගයිලයින් එක නයි ගැටියට ගැටිය ගැන කෙනාගේ මේ දෙකම තියෙන නිසා. ගෙවෙන ඉන්න කැමති නැහැ. ඒ මෙතන ඇවිල්ලා ගන්න කියන්නේ වාඩි ආවේශයෙන් යනකොට මොකද මම ලෝවා කරනවා. මොකද අතුනවා කියලා මම කරනකොට. ඒ වගේ. ආරුණි ආරුණි මට මෑණියනේ මම ඔය මෑණියන්ට කියන්නේ මට උදව් කරගන්න මේ මම මෙතන මම මේ මේ මොකද මම මේ බලාපොරොත්තු වෙන්නේ. මට ධාතුන් ආදිලන් ඇදලා ඉන්නේ ධාතුන් ආදිලට වැඩි වටිනා දේ බුදුරණන් ආදිලේ මට ලැබිලා තියෙනවා. ඒ තමයි බුදු ධර්මයේ. මම ධර්මයේ ගුරු කරෙන් ධර්මයේ නමස්කාරයෙන් මම ධර්මානුකූලව ගත වෙන්නේ මම ධාතුන් ආදිලගේ වැඩක් නෑ. මෑණියන්ට කොහොම එකක් කියන්න. ඔය කියන වැඩකට තියෙන මේ බණ ටික තේරුම් අරගෙන. මේ මාර්ගයම ගමනය කරගන්න. ඔය මෑණියන්ගේ තව පිටසක් ඉන්නවා නම් පාළි හත්පත්තුවක් ඉන්නවා කියනවනේ. ඒකට කියලා මේ මෑණියෝ කියන්නේ. අර ඇයි මේ විලංග හොදන්නේ කියලා. මතනා කරගන්න දෙයක් ඔය මෑණියන්ගේ ඉන්නේ. මෑණියන්ට ඔන්න ඔය දෙයකට ඉතාලම යහපතක්. ඒවා කියන්නේ මොච්චරයි කියලා. දැන් ඒවට මේ ගැන බලද්දී දැන් පින්නනේ බලේ. දැන් මෙතන පූජාව දීලා ඉන්න අදින විදර්ශනාව ගැන මල් ගැන විදර්ශනාව කියනවා. දැන් වැදගත්ම හරිය. වැදගත් මේ ගැන ඉන්න අපට කොහොම කරගෙන ඔනම කරගෙන හොල්ලෝල් ඉන්න ආවේ. මොකද මේ යැද්දක් නේ කාඩි කියලා අමුස මේ යාගේ ඥාතියා. මෙයාගේ මේ දාපුනා පිරමක් කියලා උම ගියාකට ඔයාගේ නේන වාර්තිකව. මේ ඒ ඉතිරි ඇත්ත වෙන්නන්නේ මෙන්න දාපුනා තේරක් කියලා දැන් මොකිලා පෙන්නන්න මේ ඉතිේ තියෙන්නේ. දැන් මේ මානකාර අදහස. මේ ඥාතියගේ අදහස මෙයාගේ අනුකූලත්වය. ඒ දෙකම තමයි සම්බන්ධයි. නේන කේන්ති ආවිතේ පුතේ. අදහස තියෙන්න ඕන අනුකූලත්වය තියෙන්න ඕන. අනුකූලත්වය ඉපඥාතිය සම්බන්ධ වෙනවා. මේක මානකාර ගතිය හැදියා. එන්නේ විලාදි එහෙම ඉන්නේ විලාදි මුදු කරන්නේ එයා දැකලා එකපාර වදුරේ මා විශාල වදුරේ කැවිලා. ආවරණ බලනකට වඳුරේ. අපි දේශනා කරන දෙන්නේ මේ පැත්තකින් හිටියා. දැන් යන දේනවා. ඒ අධිකලවල ඔබ දැනනද කියන්නේ කියලා. ඒ යහනව. මෙතන අනුවත් ගන්නවා. ඔබ දැනනද කියන්නේ. ඒ අහගෙන ඔබ ඉන්නේ. ඒ දෙපාරක් කරලා තියෙනවා නේද අපි කරලා. අර අන්ත වෙන කරලා ඉන්නේ. එයා මොකද කියන්නේ කියලා හම් කියලා තියෙනවා. මම කියන්නේ මොකද නැහැ මම ඉඳලා ආදී වෙලා ඉන්න සමාධියක නෙමෙයි. අර ගෑනු කෙනාට ඒක දෙනවා. ඒක ඒක ආගන්න. ඕකයි වෙලා තියෙන්නේ. ප්‍රයෝජනයක් දෙයක් ඒ තියෙන්නේ. ඒකට මම දීපන්. නමුත් අර ගෑනු කෙනා ආයෙත් ඒක කියන්නේ කියලා දාපු මාත්‍රයක්. ඒකට බැලලා ඔළුවෙම ගිහහපල යන්න ගියා. කිලී යකට දෙකේ වෙන බය වෙලා. ඒ ගෑනු කෙනා කියන්නේ තරගිනේ දී දැක්කේ නැවුම් දැනෙන්නේ. අර හබාව පාර. ඒක දී නැහැ නේ ඇගේ තියෙන්නේ. දැන් එයා පොඩි බය වුණා. ඊට පස්සේ යාතුනා කරගෙන ඉන්නේ වත්තේ ඉඳලා නෙවෙයි නේද? අපිට හමු ගියා. දැන් අහින් ඉඳලා පස්සේ වෙන එක හරි වැඩි යමක් යන්නේ. මහා වදුරේ අනුමත කියලා මම මතක කරගන්න මේ වෙලාව ඥාපදීන කල්දගෙන මහ පුදුම බලයක් තියෙන ජග්ගහ බය වෙනවා. මට මේ මිනිහ අර ඔය ආගෙන ඉන්නේ කියලා මම ගියා යාතුනාගේ ඔය ආගන්න බලාපොරොත්තු මගේ තදහක් තියෙන මේ පැත්තට මම ඉතලා ආයිතියම වෙනකොට දැන් අන්න මම මොන කාලේ යන්න ගියාද කියලා. දැන් මට හරි බය හදා කියන්නේ මම දරු පේනවා පේනවා කියනවා. දැන් මම මොකද කරන්නේ මට හරි වැඩේ මට දැන් ඉතින් ටිකක් විශ්ිත්තයි නේද හැමදේම නිකන් ගුරුලේ නඩත් එක්කලා කිව්වා මම කියන හරවන්තර පීඩාවට පූජාව කියලා බුදු පූජාවට අම්මතර පින් දෙන්න කිව්වා ඒ වගේ ඒකට කරේ මේ පූජාවක් කරගෙන ඉන්නේ ආයෙත් බුදු පූජාව කියන හරවන්තර පින් දෙන්න ඒකත් ආවහනවන්ත ඒක බොහොම හොඳයි දැන් හරිනේ ඒක බොහොම ආධුනික ඥායලා කරගෙන යන්න ගියා දැන් මොකයි නේද තේරුම් ගන්න නේද බොහොම හොඳයි මම බංගෝලා ගෙනගෙන යන්න ගියා බයින් දෙපා දැන් 没法养的鱼，难，难养的鱼。